ඔබ දැන් සවන් දීමට සැරසෙන්නේ දීපිරිකල නිස්සරණ වනේ කර්මස්ථානාචාරි අතිගරු පඬිතුක මාතර ශ්‍රී ඥානාරාම නායක ස්වාමීන් වහන්සේ විසින් 1978 දෙසැම්බර් මාස 28 වෙනි පොහොය දින මීතිරිගල නිස්සරණ වනේ යෝගාවචර භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නට යෙදුන සමඨන් ධර්ම දේශනාවකට මාතිකාව ආන භාග දෙවෙනි කොට නමෝ තස්ස භගවතු වරහත් some සමාධිය පිළිබඳව ප්‍රකාශ වන කරුණු හතරක් ඒ දෙකේ දියුණුවට පිළිවීමට යෙදෙන හැටි. සීලය සම්බන්ධව සමාධිය පිළිබඳව තවත් කරුණු දෙකක් මේකට එකතු කළා සලකා ගන්න ඕනවා. සීලය නියමාන්දමින් දියුණු වීමට දියුණු කර ගැනීමට සක්කච්ඡාකාරීතාවයේ තියෙන සීලේ සම්බන්ධ සක්කච්ඡාකාරීතාවය. ඒ වගේම සක්කායකාරීතාවක් තියෙනවා. සීලය පිළිබඳව අසක්කච්ඡාකාරීතාවය අසක්කායකාරීතාවන් දෙකම සීලය සිල්වීමට හේතු වෙනවා. සීලය නැතිවීමට හේතු වෙනවා. සක්කච්ඡ කාරිතාවත් සප්පාය කාරිතාවත් කියන මේ කරුණු දෙක කෙටියෙන් තේරුම් කරගන්න. දැන් මේ අවස්ථාවේ මම සක්කච්ඡ කාරිතාවේ කියන්නේ ආදරෙන් කලකිරීමත්ව සීලේ පුරන්ද සීලේ සමාදන් වෙලා සමාදන් වෙච්ච සීලේ පුරන්ද පටන් ගන්නවා. ආදරෙන් ගෞරවය. ඒ ආදරය ගෞරවය ඇති කර ගැනීමට සීලයේ තිබෙනා වූ වටිනාකම අගය සලකන්නේ. සීලයේ තියෙන අගය වටිනාකම නොයෙක් වචන වලින් විස්තර වෙනවා. මේ යෝගාවචර පිළිස දන්නවා සීලයේ තියෙන වටිනාකම. සාමාන්‍ය මුදලකට හැම ගුණයකටම උපකාර වෙන බව තේරුම් ගන්න ඕනේ. ඒ සීලයක් පුරන්න අවස්ථාවේදී ඒ සීලේ සම්බන්ධව සැලකිලිමත් ගෙන යාමට උපකාර වෙන්නේ අර ඒ විදිහේ සැලකීම. ඉතල බාරන්තෝන සමාධිය ජීවුන කර ගැනීමට උපකාර වෙන්නේ. ලෝකෝත්තර ගුණයන් ලබා ගැනීමට උපකාර වෙන්නේ. ඒ වාගේ ජීවිතය නිර්වර්ජ්‍ය දෙයක්, වරදක් නැති දෙයක්, ශ්‍රේෂ්ඨ දෙයක්, පිරිසිදු දෙයක්. වටිනා කුසල් සමූහයක් මේකෙන් ඇති වෙයි. මේ ගැන සාකච්ඡානකොට සීලය ඒකාන්තයෙන්ම ආවියෙන් ආරක්ෂා කරගන්න ඕන, හොඳින්ම ආරක්ෂා කරගන්න ඕන. ඒ සීලය නැති වුණොත් ඒකෙන් ලොකු පිළිකින් ඇති වෙනවා කියලා ඔය විදිහට සීලය සම්බන්ධව සාකලා සීලේ ආදරය ගෞරවය ඇති කරගෙන පුරන්ද මහන්සි ගන්න වෙනකොට සක්පච්චකාරිකාව සම්පූර්ණ. ඒක නැත්නම් අසක්පච්චකාරිකාව. ඒ නොසලකින්න සීලය සම්බන්ධව සැලකිල්ල ආදරය ගෞරවය නැත්නම් සීලය දියුණු කරගන්න අවස්ථාව සැලසෙන්නේ නැහැ. සීලයෙන් ලබාගත යුතු වටිනා ප්‍රතිඵල පෙන්වූ කිරීමෙන් සත්‍යය උඩ නැති වෙනවා. එනිසා සීලය පිළිබඳ සක්පච්චකාරීතාවයේදී සප්පාය කාරිකාවයි. සප්පාය කාරිකාව කියන්නේ සීලය දියුණු වීමට ආරක්ෂා වීමට උපකාර වන්නා වූ සීලය පිළිබඳ අසක්කච්චක අසප්පාය කාරිකාවක් කියනවා. අසප්පාය කාර්ය සීලයට සීලේ පිරිහීමට හේතු වන්නා වූ දේවල් කිරීම, හිතීම, කීම අසප්පාය කාරිකාව. සාමාන්‍යයෙන් තේරුම් ගන්න ඕන සිල් කඩවීම කියන්නේ. ඛණ්ඩ සීල. එතකොට චිත්‍ර සීල, සම්බල සීල, පරාමත්ත සීල. එතකොට විඤ්ඤුප්පසත් නොවු සීල. කියලා ওই විදිහට නරක පැත්තක් තියෙනවා. ඛණ්ඩ වීම, කඩවීම, පිදුරු වීම, සබල වීම. දැන් දැන් වල පුල්ලි හැදීම වාගේ සබල වීම. පරාමර්ථ සංහා ආදීන් කුස්නාවෙන් දිට්ඨියෙන් අල්ලගත්ත ජීවය. එතකොට ඒ ජීවේ අසප්පායකත් ඒ සීලයට ඒවා අසප්පායයි. ඒ වගේම ක්‍රෝධය මුද නැහැ ජීවිතේ. එතකොට බලවත් තණ්හාවල් මුද නැහැ. මානය සීලයට මුදන මදය මුදන ප්‍රමාදය මුදන ඒ ඔය විදිහේ ඔය කෙලෙස් එක්ක හිත පටලවෙන්නව අවස්ථාවේදී සීලය පිරිනව ඒ කෙලෙස් සම්බන්ධව පටලැවීම සීලයට සිද්ධ වෙන්නව අසප්පායකාරිතාව මෙන්න මේ විදිහට සීලය පිළිබඳව අසක්කච්ඡකාරිතාව අසප්පායකාරිතාව සීලය දුර්වල වීම සීලය නරක වීමට සීලේ නියමාන්දමට සකස් වීමට සීලයෙන් ගතයුතු ප්‍රතිඵල පෙන්눔 කිරීමට ප්‍රත්‍යක්ෂ වශයෙන් පෙන්눔 කිරීමට ඕමන අවස්ථාවක පෙන්눔 කිරීමට සුදුස්සෙක් වෙන්නේ මෙන්න මේ විදිහට පච්චකාරිතාවෙන් සප්පායකාරිතාවෙන් යුක්තව සීලයන් ආරක්ෂා කරන කොටයි. එනිසා සීලය පිළිබඳ මේ කරුණු දෙකත් අර පළමුවෙන් කියාපු කරුණු හතරට එකතු කළා සලකා ගන්නවා. පළමුවෙන් කියාපු කාරණා කියන්නේ කාණ භාගිය, ඉති භාගිය, විවේක භාගිය, නිබ්බේද භාගය කියන මේ කරුණ. ඒ කරුණ හතරට මේ කරුණ දෙකක් එකතු කරගන්න. එතකොට කරුණ හයක් වෙනවා. එකම සීලය පිළිබඳව ජීවණුවට ශක්තිමත්ව සීලේ ප්‍රතිඵල ප්‍රත්‍යක්ෂව සරසා ගැනීමට මේ කරුණ. සමාධිය පිළිබඳවත් සමාධිය පිළිබඳවත් මුලින් ප්‍රකාශ වුණා කරුණු හතරක්. ඒ කරුණු හතරට මේ විදිහේ මේ සත්පත්‍යකාරිතාවත් සත්පායකාරිතාවත් කියන මේ කරුණු දෙකත් එකතු කරගන්න. එතකොට සමාධිය අසත්පත්‍යකාරීනම් අසත්පායකාරීනම් සමාධිය පිරිහීම් පැත්තටයි. සමාධියේ තිබෙනා වූ වටිනාකම තේරුම් ගන්න බැරි කමකින් හරි මොන යම් කී අඩුපාඩුවකින් හරි සමාධිය පුරන්න ගියා වූ යෝගාවචරය ඒ සමාධියේ සත් ආදරයෙන් ගෞරවයෙන් ඒක පුරන්නේ අත්හදා බලන්න කවුරුවත් කියනව වෙනුවට වචනයකින් බේරෙන්න ඒ දුර්වල හැඟීමක් ඇති කරගෙන සමාධිය පුරන්නේ. ඒක සක්පච්චකාරී, අසක්පච්චකාරී. ආදරේ, ගෞරවේ නියම සැලකිල්ලෙන් පටන් ගන්න. මේ සමාධියේ තියෙන වටිනාකම හිතලා ඉවර කරන්න බෑ, කියලා ඉවර කරන්න බෑ. ඒ තරම් උසස් දෙයක් සමාධිය. ඒ විදිහේ සමාධියක් මම පුරන්නේ. ඒ සමාධිය පිළිපදයි මා බලාපොරොත්තු වෙන්නේ කියන මේ අදහස තියාගන්න එයා ගන්නකොට එතන ගෞරවයක් ඇති කරගන්න ඕනේ. සලකා බලමු. ධ්‍යාන චිත්තයක් ලබා ගන්න ඕනේ සමාධි. ලෝකෝත්තර ගුණයක් ලබා ගන්න මේ සමාධි. ආර්ය තත්වයට පැමිණීමේ සමාධි. රහත් වෙන්නේ සමාධි. පසේ බුදු වෙන්නේ සමාධි. සම්මා සම්බුදු බව ලබා ගන්නේ සමාධි. වගේ විවිධ දේවල් කරන්න පුළුවන් වෙන්නේ මේ සමාධිය කරගැනීමට. මෙන්න මේ විදිහට සමාධිය කියනවා වටිනාකම, කුසත්කම්, සලකන්න පුරුදු වෙනවා. ඒකෙන් ඊවරණයන්ගෙන්, පෙරතුන්ගෙන් අයින් වෙලා හිත තැම්පත් කර ගැනීමට, හිත තැම්පත් කරලා තබා ගැනීමට, ලොකු සැනසෙල්ලක් සලසා ගැනීමට පුළුවන් වෙන්නේ සමාධියෙන් කියලා මේ විදිහට සක්කච්ඡාකාරීතාවය ඇති කරගන්න සමාධිය. තමා පුරන්නා වූ මේ සමාධි භාවනාව නියමන්දමින් කිරීමට බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ සක්පච්චකාරීතාවය මුලින්ම තියාගන්න. ඊළඟට තියාගන්න ඕන සප්පායකාරීතාව. අසප්පායකාරී වෙන්න නරකයි. සමාධියට අසප්පායකාරී කරුණු රාගයක්. සාමාන්‍යයෙන් සමාධියක් දියුණු කර ගැනීමට උපකාර වන්නා වූ සප්පාය කර්ම කියන ලබාගත්තා වූ සමාධිය රැක ගැනීමට උපකාර වන්නා වූ සප්පාය කර්ම ඇතම් විට අතරෙන් අතර සමාධිය ලැබෙන භාවනා කරගෙන යන අවස්ථාවේදී අතරෙන් අතර සමාධිය ලැබෙන. නමුත් ලැබෙනවා සමාධිය සැක ගන්න බැරි වෙලා පස්සේ නැගිට්ටන් පස්සේ එහෙම නැත්නම් වෙන අවස්ථාවකදී ඒක නැති වෙනවා. මේක නැති වෙන්නේ මොකද කියන එක හිතා බලන්න ඕනේ. අන්නර මේ සප්පායකාරීතාවය නේද? අසප්පායකාරී. සාමාන්‍යයෙන් සමාධියක් ලබා ගැනීමට දිනු කර ගැනීමට සප්පාය කරුණු වශයෙන් ආවාස සප්පාය, ගෝචර සප්පාය, පස්ස සප්පාය, පුද්ගල සප්පාය, භෝජන සප්පාය, උතු සප්පාය, ඉරියාපත සප්පාය කියලා සප්පාය කරුණු හතක්ම සඳහන් වෙනවා. සප්පාය මේ සප්පාය කරුණු හත සම්බන්ධව හිතලා බලන්න ඕන. ආවාස සප්පාය කියන එක වෙනසක්. සප්පාය අන්දමට සකස් කර ගැනීම. ඒ කියන්නේ ලක්ෂණ වෙන තුනක් නෙමෙයි භාවනාවට සුදුසු අන්න මේ සප්පායතන තුනක් හොයාගන්න. ඒක සොයා ගැනීමට එකපාරට බෑ. ටික ටික ටික ක්‍රම ක්‍රමෙන් භාවනා කළාම ඒක දැනගන්න ඕනේ. එතකොට විතපාදේ යාමේ විතපාදේ යාමේදී ලැබෙනා වූ අවස්ථාවන් ගැන සලකන්න ඕන අසප්පාය ගමන් කියනවා විතපාදේ යාමෝ ඒ විදිහේ යසප්පාය ගමන් සිද්ධ වුණාම භාවනාව ලැබිච්ච සමාධියක් පැත ගන්නත් බෑ, තබා ගන්නත් බෑ, නැති සමාධියක් ඇති කර ගන්නත් බෑ. මේ වගේම මේ කතාවක් ප්‍රමාණයට වඩා දිගින් දිගට දිගින් දිගට කතාවක්. ඊට වඩා හුඟක්ම නරක මේ නොගැලපෙන කතාවක්. යෝගාවචරයේකට නොලැබෙන නොබැලපෙන ඉරස්කීන කතා කියලා ආරකයක්. උමනා නැති බලවත් කිරීමට කරලවත් කිරීමට හේතු වන්නා වූ කතාව. ඒ විදිහේ කතාවල් වලයි. හොඳ කතාවල් හොඳයි. ධාර්මික කතාව භාවනාවට උපකාර වන්නා වූ කතාවල් වරදක්. නමුත් අර නරක කතාවල් වලින් අයින් වෙන ඒවා තප්පාය. පුද්ගලයන් අසුරු කරන පුද්ගලයන් සමාධිමත් පුද්ගලයන් ආශ්‍රය කරනකොට ඒ සමාධියක් ජීවන වෙනවා සමාධිමත් නොව සමාධියක් නැති පුද්ගලයන් ආශ්‍රය කිරීම අසප්පායතේදී අසප්පායතේදී පුද්ගලයාට සමාධියක් ජීවණු කරගන්න ලබා ගන්නත් ලැබිච්ච සමාධිය ආරක්ෂා කරගන්නත් බැහැ තියාගන්නත් බැහැ දිනුවට පත් කරගන්නත් මෙන්න මේ නිසා පුද්ගලයන් ආශ්‍රය කරන අවස්ථාවේදී යහපත් පුද්ගලයන් ආශ්‍රය කරන්න. සමාධියට උපකාර වන්නා වූ පුද්ගලයන් ආශ්‍රය කරන්න විදිහට ගන්න. ඒක සප්පායකාරීකා. භෝජනයත් එහෙමයි සමහරේ Tamanට ගැළපෙන භාවනාවට උපකාර වන්නා වූ අන්දමට Tamanගේ ශරීරයට ගැළපෙන අන්දමේ භෝජන වර්ගත් Taman තෝරාගෙන තියාගෙන පිටපාද ලැබෙනකොට ලැබිච්ච ධර්මෙන් හැම එකක්ම ගන්නේ නැතුව ඒවා තෝරා බේරාගෙන භෝජනය සම්බන්ධ සප්පාය භෝජන ගන්න. එතකොට පිළිතුර පිළිතුරේ කියන්නේ විශේෂ ඍතුව, ඍතුව, උෂ්ණ ඍතුව, වර්ෂා ඍතුව, ඍතුව. පිළිතුර සම්පත්තිය සමහරට ගැළපෙන ඍතුව Taman තෝරා ගන්න. ඒවා තෝරාගෙන ඒ විදිහේ ඍතු සම්පත්තියක් ඇති අවස්ථාවල් කලසා ගන්න, හොයා ගන්න. ඒ යනු පදවුතු කරන්න ඕන. ඒ විදිහ නැත්නම් අසප්පායකාරී. එතකොට ඉරියව්ව ඉරියව් කියන්නේ හතර ඉරියව්වක් තියෙනවා. සමහර පුද්ගලයන්ට සප්පාය ඉරියව්ව සමහර පුද්ගලයන්ට අපස්පායයි. තමන්ට සප්පාය ඉරියව්ව තමන් තේරුම් අරගන්න ඕනේ. මෙන්න මේ ඉරියව්ව මට වැඩිපුර හොඳයි. මේ ඉරියව්ව මට නරකයි. දැන් සමහරුන්ට පරයන්ක ඉරියව්ව. නිසිදන ඉරියව්ව ඉඳගෙන මේ ඉරියව්ව හොඳයි සමහරුන්ට. සප්පායයි. සමහරුන්ට ඒකේ දරන් සප්පායන සමහරුන්ට සක්මන හොඳයි ඉරියව් හොඳ ඉරියව් ඒ වගේම හිතගෙන හිටියේ ඉරියව් සමහරුන්ට සායන ඉරියව්වත් හොඳයි සාමාන්‍යයෙන් ඒව තේරුම් කරගන්න ඕන ටිකක් කරලා පුරුදු කරගෙන ඒ වගේම තමන්ගේ හිතට ගැළපෙන අන්දමට ඒවා කරන්න පුළුවන් වෙන හැටි බලලා හදා බලලා තේරුම් ගන්න ඉරියව්. මේක සුදුසු ඉරියව් මත මේ කියයි. මේ විදිහේ ඉරියව් මට හොඳ නෑ කියලා සත්පාය අසත්පාය මම තේරුම් ගන්න. ඒ විදිහේ සමාධි භාවනාවට සත්පාය ඒවා දැනගන්න. ඒ වගේම මේ විශේෂයෙන් අසත්පාය කරුණු වශයෙන් තේරුම් කරගන්න ඕන මේ නීවරණයන් සත්‍ය. අසත් නීවරණයන්ට අසු වීම සප්පාය දෙයක් බව විශේෂයෙන් තේරුම් කර ගන්න තමයි. එතුමනක් නෙවෙයි මේ තව තවත් සම්මාරාමතා, භක්තාරාමතා, නිත්තාරාමතා, ඝන සංගණිකාරාමතා එතකොට භෝජනේ අමස්සඤ්ඤ ඉන්ද්‍රියේසු අබුත්තද්වාරතා කියන මෙන්න මේවා අසත්කාය දේවල් වශයෙන් කරකා. තේරුම් අරගන්න ඕනේ. තේරුම් අරගෙන තමන් ලබාගත් සමාධිය දියුණු කර ගැනීමට උත්සාහ ගන්න ඕනේ. සමාධියක් ලැබුණේ නැත්නම් ලබාගත ලබාගත යුතු සමාධිය ලබා ගැනීමට උපකාර වෙන අන්දමට මෙන්න මේ සප්පායතේ කියන්නේ. අසප්පායතේ කියනොත් අසප්පායකාරී වුණොත් සමාධියක් ලැබෙන්නේ ලැබිච්ච සමාධියක් නැති වෙනකොට මෙන්න මේ විදිහට සමාධියටත් කරුණු හයක් එකතු කරගෙන පලකා ගන්න. ආන භාගයේ සමාධිය, චේති භාගයේ සමාධිය, විශේෂ භාගයේ සමාධිය, නිබ්බේද භාගයේ සමාධිය කියන මේ කරුණු හතර. එකතු කරගන්න ඕන සත්පායකාරීතාව සත්පත්‍යකාරීතාව කියන මේ කරුණු දෙකක් එකතු කරගන්න. එතකොට එතනයි කරුණ හයක් වෙනවා. එතකොට සමාධිය දියුණු කර ගැනීමට බලාපොරොත්තු වන්නා වූ යෝගාවචරය මෙන්න මේ කරුණු ටික කල්පනා කරගෙන ඒ අනුව සමාධිය දියුණු කර ගැනීමට මහන්සි ගන්න ඕනේ. ඊළඟට ඒ ළඟට විදර්ශනා ප්‍රඥාව සම්බන්ධවයි මතක් කර දෙන්න තියෙන්නේ. විදර්ශනා ප්‍රඥාව පිළිබඳව අර විදිහටම ආන භාගිය, හිති භාගිය, නිප්පේද භාගිය කියන මේ කරුණ විශේෂ භාගිය නිබ්බේද භාගිය කියන මේ කරුණු හතරත් ඒ විදිහේම තේරුම් ගන්න ඕන. එතකොට විදර්ශනා ප්‍රඥාව වඩන්නා යෝගාවචරය විදර්ශනා නුවණ ජීවන කරන්නා වූ අවස්ථාවේදී ඒක පිරිහෙන ඒ විදර්ශනාව පිරිහෙන දේවල් දැනගන්න ඒ විදර්ශනාව සමහර විටක නැවතිලා තියෙනවා ඉස්සරහට යන්නේ නැහැ ඒක තේරුම් ගන්න ඕන එතකොට ඉතිභාවය ඒ අවස්ථා දෙක කල්ලාතුව තේරුම් කරගන්න ඕන විදර්ශනාව. සමාගී විදර්ශනාවක් කරගෙන ගියා. ඒ විදර්ශනාව එක්තරා තත්ත්වයකට නැගුණා. නමුත් එහාට යන්නේ. එතකොට ඒක ත්‍රිභාගීය කියලා කියනවා. විදර්ශනා ඥානයන් පහළ වීමට අවස්ථාව සැලසෙන්නේම නැහැ. ඒකට හානි කරයි. එහෙම අවස්ථාවකුත් තියෙනවා. කරගෙන යනවා. ඒ විදර්ශනා භාවනාව ගෙන යනකොට තේරුම් ගන්න ඕන විශේෂයෙන්ම දැන් මේ ඒ යෝගාවචර පිළිස විදර්ශනා භාවනාවේ යෙදෙන ඇත්තෝ කවුරුත් පායි. ඇත්ත තේරුම් ගන්න ඕන මේ විදර්ශනා භාවනාව කිරීමේ පරමාර්ථය කුමක්ද නිවන් අවබෝධ කරගන්න. නිර්වාණ අවබෝධය. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගැනීම. අසංකත ධාතු නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගැනීමයි මේ විදර්ශනා භාවනාවේ පරම. ඒ නිවන් කරගත යුතු මේ වැඩය මේ ක්‍රියාව විදර්ශනා භාවනාව මේ කෘත්‍යය වෙන අදහසක් පිට කරන්න ගියොත් මේ සඵල වෙන්නේ නැහැ. සඵල වෙන්නේ නැහැ. ඒ වගේම අපලත් සිද්ධ වෙන්න පුළුවන්. සාපරිස්සම් වෙන්න ඕන විදර්ශනා භාවනාව ගෙන යන්නා වූ පින්වත් යෝගාවචරයන් පරිස්සම් වෙන්න ඕන. තමන්ගේ අරමුණ වටවෙන්න තමන් බලාපොරොත්තු වන්නා වූ අරමුණ ඒකයි නිවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි ඒකෙන් පිටත අනුන්ට උගන්වන අදහස් එහෙම නැත්නම් ඉහළින් දෙනී සිටීමේ අදහස ඊර්ත්‍ය ප්‍රශංසාවක් ලබා ගැනීම අදහස මමත් භාවනා කරනවා කියලා පෙන්වුම් කරන්න අනුන්ට පෙන්වුම් කරන්න ඒ විදිහ අදහස් ඔන්න ඔය විදිහ අදහස් නැතුව මේක ඒකාන්ත නිස්සරණ අදහස ඇති කරගෙන එහෙම නොයෙක් උදවියටයි මේකෙන් හානි එතකොට ඒක හානභාගී තත්වයකට ඒ වගේම හානභාගී වෙන විදර්ශනා භාවනාව කරගෙන යන අවස්ථාවේදී මුංචි ප්‍රතිඵලයක් ලැබෙනවා පුංචි ප්‍රතිඵලයක් ලැබෙනවා තමන්ගේ හිතට ලොකු එකක් වශයෙන් හිතා ගන්න. ප්‍රතිඵලය බලාපොරොත්තු වන්නා වූ අර්ථය සම්බන්ධව හිතනකොට මේක ඉතාම කුඩා. නමුත් මේකෙන් හදා ගන්න මේක විශාල එකක්. කියලා අනුන්ට කියන්නේ. අනුන්ට කියන්නේ ගියාම ඒ ටිකක් අන්තිමේ නැති වෙනවා එහාට ගෙනියන්න. මෙන්න මේ විදිහට අනුන්ට කියන්න අනුන්ට හදවන්න. අරක එතකොට ඒ විදිහේ පානිකර විදර්ශනා ඥානී පානිකර අවස්ථාව තේරුම් කරගන්න. ඒකම මේ විදර්ශනා භාවනාව කරගෙන යනවා සමහරුන්ගේ විදර්ශනා භාවනාව නවතිනෝ දැන් වල නැවතිලා හිටිනවා ඉස්සරහට යන්නේ. ඉස්සරහට නොයාමට හේතු වෙන්නේ මෙන්න මේකයි කියලා දැනගන්න. එබඳු අවස්ථාවලට කියනවා පිටිපාත. පැවතිලා කියන විදර්ශන. අර විදර්ශනා වශයෙන් අඟවන්න පුළුවන් භාවනාවක් වශයෙන් කියනවා නමුත් ඉස්සරහට යනවා. ඉස්සරහට යනවා. ඒ විදර්ශනා ඥාන පරම්පරාව සම්බන්ධ වෙන කියලා බලන්න. විදර්ශනා ඥාන ලැබෙන්නේ සමාධිය. පිරිච්ච සමාධිය. සම්පූර්ණ වෙච්ච සමාධිය කියන විදර්ශනා ඥාන. විදර්ශනා ඥාන ලැබෙනකොට ලොකු සතුටක් යෝගාවචර. සම්මතන උදයබ්බේ භංග භය ආදීනෝ නිබ්බිදා මුංචිතු සම්නතාපත් සංඛා සංකාර දෙක්ඛා කියන මෙන්න මේ ඥාන ලැබෙන්නා වූ අවස්ථාවක් වෙනවනම් ඒ අවස්ථාවේදී ලොකු සතුටක් හිතට ඇති වෙනවා. ඒ වගේම උනන්දුවකුත් ඇති වෙනවා නේද ඒ විදිහට. ඒ විදිහට ඒ විදර්ශනා ඥාන ලැබෙන්නේ නැත්නම් සතුටක් ඇති වෙන්නේ නැහැ, උනන්දුවක් ඇති වෙන්නේ නැහැ බොහෝ විට. නමුත් ප්‍රතිඵල නොපෙනුනයි කියලා නවත්තනවා. නවත්තන නරකයි මේකට යම් කිසි හේතුවක් ඇත්ද කියලා කලකනවා. විදර්ශනා ඥාන අර පළමුවෙන් කිව්ව අන්දමට විදර්ශනා ඥානයන්ගේ සම්පූර්ණත්වය ලැබෙන්නේ පිරිච්ච සම්පූර්ණ වෙච්ච සමාධියක. සම්පූර්ණ වෙච්ච සමාධියක නිවිදර්ශනා ඥාන තමයි. සමාධිය සම්පූර්ණ වීමට සතිය සම්පූර්ණ වෙනවා. සම්පූර්ණ වූ කඩ නොව කඩ නොව අඛණ්ඩ වූ සතියක් තියෙනවා. අඛණ්ඩ වූ සතියක් තියෙන කොටයි සමාධිය සම්පූර්ණ. අපහන්න වූ සතියක් ගැන යාමට උපකාර වෙන්නේ දෙමින් ක්‍රියාව. දෙමින් ඉරියව් කරත් දෙමින් ඉරියව් කරත් පුළුවන් වෙනවා සතිය ආරක්ෂා කරගන්න. සතිය ආරක්ෂා කරගැනීමෙන් විරිච සමාධියක් ඇති කරගන්නට පුළුවන්. විරිච සමාධියක් ඇති කර ගැනීමෙන් විදර්ශනා ඥාන ලැබෙනවා. විදර්ශනා ඥාන ලැබීමෙන් තරංග වශයෙන් කෙලෙස් නැති වෙනවා. අන්තිමේදී ඒක සම්පූර්ණ වීමෙන් ලෝකෝත්තර ඥාන ලබා ගන්නට අවස්ථාව ලැබෙනවා. මෙන්න මේකයි පිළිවෙල. මේ පිළිවෙල මනහන්නකින්වත් වෙන ක්‍රමයකින් සලකා ගන්න පුළුවන්. මේ පිළිවෙලින්ම මිසක් මේවා ලබා ගන්න වෙන මොනම ක්‍රමයකින්වත් වෙන තාරක ක්‍රමයකින් වෙන මොන තාරක ක්‍රමයකින් මොන න්‍යාය ක්‍රමයකින්වත් මේ කියන උත්තමාර්ථය සලකා ගන්න බැරි බව කල්පනා ඒ විදිහේ කල්පනා කරගන්නවා නම් ඒකාන්තයෙන්ම ඒ යෝගාවචරයට නියම ප්‍රතිඵලය සලකා ගැනීම නුවණක් පෑදෙනවා. ඒ නිසා විශේෂයෙන් කල්පනාවට ගන්න ඕන. විශේෂයෙන් හිතට ගන්න තියෙන්නේ මෙන්න මේ විදර්ශනා ඥාන ලබා ගැනීම වැඩ පිළිවෙලෙහි යෙදෙන මේ යෝගාවචර උදවි හේයෙන්ම කල්පනා කරගන්නට ඕන. තමන්ගේ ක්‍රියාවක් හැම ක්‍රියාවක් දෙමිකිට කරන්න පුරුදු වෙන්න. ඉරියෙන් යුක්තව කරන්න පුරුදු වෙන්න. නොයේ පුරුදුකම් කියනවා අපතුල. අප හැමදෙනා තුලම নানা ආකාර දුර්වල පුරුදුකම තියෙනවා හොඳ පුරුදුකම තියෙනවා මේ දුර්වල පුරුදුකම් Tamanta පේන්නේ නැහැ අනුන්ටයි පේන්නේ එනිසා අනුන් යම් කිසි විදියකින් Tamanta කිව්වොත් මේ Tamanගේ දුර්වල පුරුදුකම කියනකට ඒක ගෞරවයෙන් ආදරයෙන් පිළිඅරගෙන ඒ දුර්වල පුරුදුකම අයින් කළා හොඳ පුරුද්දක් සකස් කරගන්න කරා යෝගාවචරයා හැමතිස්සෙම නැමෙන ගැතිය නම් යස්ස කාලයක නැමෙන වචනේට නැමෙන ගැතිය දරනලු දරනලු කමක් ඇති කරගන්න නරකයි මානයක් ඇති කරගන්න නරකයි අපි මොනවද දන්නේ අප දැනගත යුතු රාජ්‍යයක් තියෙනව නේද කියලා නිර්මාණ තත්වයෙන් මානය අදුකම් තත්වයකින් කටයුතු කරන්න මහන්සි ගන්න යෝගාවදේ ඒ විදිහේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්න ඕන අර ඉන්නේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. සිහියෙන් යුක්තව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. සීය දියුණු කරගන්න බලාපොරොත්තු වෙනවා. හොඳට හිමින් වැඩ කරගනිමින් කරමින් සිහිය දියුණු කරගනිමින් සමාධිය දියුණු වෙන අන්දමට වැඩගෙන යනවා. මේක අනුන්ට කර දෙන්න පුළුවන් එකක් නෙමෙයි. තමන්ම කරගන්න ඕනේ. එනිසා ඒක විශේෂයෙන් කල්පනාවට අරගෙන සාමාන්‍යවත් පදවිය අත්පත් කර ගැනීමට හැකි වේවා කියන ප්‍රාර්ථනාව. අතුජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය ත්‍රිසුල් ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්න.